අවසරයි කරුණීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අධිකචි 13 වෙනි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදී මේ වෙනකන් මේ භාවනාවට සඳහා පැමිණ ඇත්තන්ට නිස්සරණ වණෙන් කිරිච්ච සත්කාර වශයෙන් තියෙන සිල් සමාදන් කිරීම මූලික භාවනා උපදේශ කමටහන් ලබා දීම ඊට අමතරව මේ වැඩමුළුවේදී තියෙන මේ විවස්ථා පිළිබඳව යම් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න මම කියනවා කරුණා කරලා ඒක මේ මේ වැඩ පිළිවෙලට ලිඛිතව ඉදිරිපත් කරන්න මේ ශිල්පද මොනවද එහෙනම් මේ විවස්ථා ඇයි එහෙනම් මේ කමටහන් පිළිබඳ විස්තරය මෙන්න මේ දේවල් අපිට වැටහෙන්නේ නැහැ කියලා ඒක ඉදිරිපත් කරන එකත් මම සාදර වෙනවා ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්න විචාරතු වැඩ පිළිවෙලට ඊට පස්සේ ක්‍රමයෙන් භාවනා කරගෙන යනකොට එන භාවනා ප්‍රශ්න තියෙනවනම් ඒ ප්‍රශ්න ලිඛිතව ඉදිරිපත් කරන්න නමගම ලියන්න අවශ්‍යතාවය නැහැ මම ඉල්ලා හිටිනවා මේ වැඩමුළු සංවිධානයේට මේ ප්‍රශ්න කලින් කියවන්න කියවලා කමටහනට අදාළ නැති ප්‍රශ්න තියෙනවනම් එයත් අන පොඩ්ඩක් කියලා දෙන්න. මෙන්න මෙහෙමයි ලියන්නේ කියන එක. ඒ නිසා මෙතෙන්ට එනකොට මේ ප්‍රශ්න තෝරලා තියන්න. හරියට ප්‍රශ්න ලියා ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් සංවිධානය ඒ අත්ව පැත්තකට කතා කරලා මේ අහන්න ඕන දේ පොඩ්ඩක් පිරිසුදු කරලා දැනගෙන ඒක ලියන හැටි අපි අර දීලා තියෙන පත්‍රිකාව හැටියට ලියන හැටි පොඩ්ඩක් වෙලා ගන්න. එතකොට මෙතන අපිට සාකච්ඡා කරන්න වෙන්නේ ගොඩක් හරියට ලියපු භාවනාවට අදාළ ප්‍රශ්න විතරයි. ඊට අමතරව අර මේ සිල් පිළිබඳව හෝ භාවනා මූලික උපදේශපන්තිය පිළිබඳව හෝ වැඩමුළුවේ ව්‍යවස්ථා ප්‍රශ්න තියෙනවා නම් ඒක අපි මෙතෙන්දි සාකච්ඡා කරමු. ඒ මොකද ඒක එක එකන සාකච්ඡා කරාට කෙලවරක් කරගන්න බෑ. මේ ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. ඉතින් ඒ දෙක අපි මුලදී මතක් කරනවා වැඩ මේ සාකච්ඡා වාරය ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඊට පස්සේ අපි කරන්නේ මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරලා නැත්නම් කියෝල සභාවට ඒක ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් විදිහට දියත් කරන එකයි. ඉතින් වෙන් කරගෙන තියෙන කාලේ පැය ඇතුළත අපිට වෙඩ ප්‍රස්තාව ලැබුණොත් සභාවේ ඉන්න කෙනෙකුට ඒ අවස්ථාවට මතුවෙන ප්‍රශ්න වලට ඉඩ දෙනවා. ඒක ඉතින් අර ඉතුරු වෙන කාලේ හැටියට. ඉතින් මේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන කවුරු ඉදිරිපත් වෙනවා නම් හොඳයි සභාවට. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසර පළවෙනි ඉදිරිපත් කරන්න තියෙනවා ටිකක් දිගට ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දීර්ඝ කාලයක් භාවනා කරගෙන යන කෙනෙක් මි. සක්මන් භාවනාවෙන් අනුතුරුව පැහැදිලිවද පොඩ්ඩක් සක්මන් භාවනාවෙන් අනුතුරුව පරයන්ගයට ඉඳ ගනිමි. විනාඩි කිහිපයකින් සිත සංසුන් වී යන නොදෙනී යයි අරමුණ නොදෙනී ආපසු නොදෙනී යයි දීර්ඝ වේලාවකින් දැඩි දුකක් හෝ ද්වේෂ සහගත සිතුවිලිකින් සිත චංචල වෙයි නැවතවරක් අරමුණටම සිත ගමන් කරයි පර්යංගයේදී මෙය පැයක් තුල කීප වාරයක් සිදුවේයි. එන සිතුවිල්ල හඳුනා ගැනීමටත් නැවත ආයාසයෙන් තොරව අරමුණ කෙරෙහි සිත යොමු කිරීමටත් පුළුවන්. ස්වාමින් වහන්සේ මට උපදෙසක් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔයචතර මේ Tamanට ඒ විවිකේ කැඩෙන්නේ අර වගේ ද්වේෂිකින් බවක් දන්නවනම් එලට කල යුත්තේ නැවත අරමුණට යන්න ඕනේ බවක් දන්නවනම් යන්නත් පුළුවන් නම් ඕකම දිගට කරන්න ඕනේ. කරනකොට කරනකොට වාතාවරණය නැත්නම් පරිසරය Tamanට නතු කරගන්න පුළුවන් තත්යකට මේක ලොකු ජයග්‍රහණ තුනක් විතර තියෙනවා මම අවදි වෙන්නේ වේගයකින් බව දන්නවා දෙක ඒ වෙලාවට මම කල යුත්තේ නම් අරමුණට යන්නේක බවක් දන්නවා ගිහිල්ලක් තියෙනවා ඒ නිසා දැන් කරන්න තියෙන්නේ මේක බහුලීගත කරන්න ඕනේ නැවත නැවත කරමින් පුරුදු කරන්න ඒ පුරුදු කරන්න එච්චර අමාරු නෑ. අමාරු මෙන්න මේ දේ දැනගන්නේ. දැන් දැනিলা තියෙනවා. ඒක හරියට මේ දන්න කුණු ගොඩක් එළියට දැම්මට පස්සේ සූර්යාලෝකයට දැම්මට පස්සේ ඒ කුණු ගොඩ කවදාකවත් වැවෙන්නේ නෑ. ඊට පස්සේ ඒක වෙන්නෙම දි รา පත් වෙලා ඒක විෂ රස ගතිය අඩු වෙනවා. ඒ නිසා මේක දකින්න දකින්න දැනෙන්න දැනෙන්න සතියට ලක් වෙන්න ලක් වෙන්න මේකේ කෙලස් ගතිය කැපිලා ධර්ම ස්වභාවය එහෙම නැත්නම් හේතුඵල ධර්මයේ තේරෙන්න පටන් ගන්න. ඒ නිසා මේක නැවත නැවත කිරීම තමයි උපදේශයක් වශයෙන් කියන්න තියෙන අනපාර හරි කියලා කියන්න පුළුවන්. මේ ළඟට ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන දෙවෙනි ගැටලුව වෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින සක්මන් භාවනාව දෙකටම කරගෙන ගෙමි. එම අවස්ථාවේදී සක්මන ලනුපැදුරේ තබන විටදී ලනුපැදුරේ තද ගතියත් ටයිල් එකේද කකුලට සිසිලතක් වැලි පොළවේ රළු විට වැලි වැඩිපුර තිබෙන ස්ථානවල එරෙන ගතියක් දැනෙන්නට විය. කකුල ඔසවා ඔසවන විට විලුඹ පහලින් ඇඟිලි තුඩු පොළවේ ස්පර්ශ වීමට වීම වැටහේ. ගෙන යන විට කකුලේ සැහැල්ලු බවකුත් තබන විට මුළු දෙපායටම පොළවට තද වෙන බවත් මේ අවස්ථා තුනකදී සිදුවන බවත් අත්දැක ගත හැකි විය. ඒ අවස්ථාවේ සක්මන කරන කෙනෙක් නොමැති බව ඉබේම සිදුවන බවත් දැනේ. මෙලෙස දිගින් දිගටම සක්මන් භාවනාවේ යෙදීමේදී ඇට සැකිල්ලක ඇති ඇටකටු කැඩි කැඩි යන බවක් මෙන් සක්මන දැනේ. එයද වරින් වර වෙනස් වේ. මෙය අනිත්‍ය සලකුණක් දැයි ගෞරවයෙන් පහදා දෙනස ඉල්ලා සිටිමි. ඒක අනිත්‍ය ඉන්න පටන් අරගත්තා නම් ඒක වළක්වන්න බැරි විදිහට එන්න පටන් ගන්නවා. මේ එනකොටම කඩාපනින්න එපා. ඕනම දේ ලං කරලා ලං කරලා බලන්න බලන්න ඒකේ වේග ක්‍රියාශක්තිය වැඩි වෙනවා ක්‍රියාශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ නিত্য සත්‍යක් නෑ අනිත්‍ය බතිය පේන. දැන් මේ ඒ අරමුණට ලං කරලා බැලීම හුරු කරගෙන එනවා. තව තව ලං කරන්ට ලං කරන්ට ඕනම දෙයක් මේ ලෝකේ තියෙන ඒකේ තියෙන ක්‍රියාශක්තිය වැඩි වෙනවා. ඒ නිසා මේකම දිගේ ඉදිරියට යන මේක අනිත්‍යද දුකද අනාත්මද කියලා Tamanගේ හිතට එනකන් ඒ අනුව හිත වෙහෙසවන්න යන්න එපා. ඒක කරදරයකට ගන්න එපා. ඒක විසින් ඒක ඔප්පු කරලා පෙන්නයි. Tamanට තියෙන මේ පාර දිගේ තවත් උත්සන්න කරලා ආසන්න කරලා සමීපව බලන එක විතරයි. බලනකොට මේ ඒ ඒ වගේ තියෙන සන්තති ලක්ෂණය ඊට පස්සේ සාමාන්‍ය ලක්ෂණය කියන එක සන්තති කියලා කියන්නේ දිගට පවතින ප්‍රවාහයක් බව එහෙම නැත්නම් ගොජයක් බව තේරෙයි. ඒ ඉතින් ඒ ගොජේ දුකක් කියලා එක ආයෙ කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. තාම මේක ඇත්තට හොඳට දැකලා නැති නිසා මේ අහන්නේ. ඒකට කරන්න තියෙන හොඳට මීටත් වඩා උත්සන්න වාසන්නව සමීපව නිරීක්ෂණය කරන්න. එතකොට ස්වභාවයෙන්ම Tamanට ඒ සාමාන්‍ය ලක්ෂණ වෙන අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවය වැටහි ඒක දිහාවට හැරිලා තියෙන බව නම් ප්‍රකාශන වලින් පේනවා. ඒ නිසා උනන්දු වෙලා ධෛර්යමත් වෙලා දිගට කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන අවස්ථාවේ සිතේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම සඳහා තවත් පියවරක් පියවර ගණනක් කිරීම නිවැරදිද? එය වැරදි නම් සක්මන් භාවනාවේදී සිතේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අවශ්‍ය අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස নমස්කාර පූර්වක ඉල්ලා සිටිමු. ඔය මේක න දැනට සක්මන් කරන්නේ කොහොමද? ඒකට වැටෙන්නේ කොහොමද කිව්වනම් ඉදිරි කීතයක්. එහෙම කියන්නේ නැතුව තව මොකද්ද කරන්න ඕනේ කියලා කිව්වට මම කොතන ඉඳගෙන කතා කරනවද කියලා මට තේරෙන්නේ මේ ලියපෙකන කැමැතිද සභාවට ඉදිරිපත් වෙලා තමයි සක්ම භාවනා කරන්නේ කොහොමද? දැනට වැටෙන්නේ කොහොමද කියන්නේ? එහෙම නැත්නම් පදනම කියන්නේ නැතුව මට දන්නේ නැහැ තව ඉස්සරහට යන්න කියනද පස්සට යන්න කියන්නේ. ඒ විජේපත්‍රේ නැත්නම් කවුරක්වත් අපි මේ ප්‍රශ්නේ අයින් කරලා ඊගා ප්‍රශ්නෙට යනවා. අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස මා භාවනා යෝගීව සිටින අවස්ථාවේදී පය භාගයක් පමණ ගිය පසු මා සිටින ස්ථානයෙන් ඉහළට ඇදෙන බව වැටහේ. එවිට මට වැටහෙන්න යයි සිතා බියක් ඇතිවේ. වැටෙන්නේයි සිතා බියක් ඇතිවේ. මට පර්යංග භාවනාවේ යෙදී සිටීමට නොහැකි වේ. ගරු ස්වාමීන් වහන්සේ මට මේ ගම උපදේශක් ලබා දෙන ලෙස කාරණක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. මම හිතනවා මේක සංවිධානයේ මෙවැනි ප්‍රශ්න අරගෙන කියලා දෙන්න මූල කර්මස්ථානේ විස්තර කරන්නේ නැතුව ඔය බය ඇති වෙන්නේ වයි සතුට ඇති වෙන්නේ වේවයි මම කතා කරන්න නෙමෙයි අපි මෙතන එකතු වෙන්නේ. කමටහන සුද්ධ කරනකොට තමයි මූල කර්මස්ථානේ මොකද්ද? මේ ඉඳගෙන ඉන්නකොටද මේ පේන්නේ? ඒ තරම්වත් කියන්නේ නැතුව කොහෙදෝ තියෙන ලන්දක් ඇදලා දාගන්න හදපුවාම අපි මේ හාපුරාවට මේ සබහව නොම ගන්න වෙනවා. ඒ නිසා කරුණාකර මේ ප්‍රශ්න කියවලා කාට හරි තේරෙනවා නම් මේ ප්‍රශ්නෙට අදාළ මූලික තොරතුරු නොදී උපදේශ බලාපොරොත්තු වුණාට මට ඒ වගේ ඉදි ප්‍රාතිහාර්ය ඥාන මයි ළඟ නැහැ. ඒ මූලික කමඨහන් වාතාව ලියවීම පිළිබඳ කොලයක් තියලා තියෙනවා මම දන්න විදිහට ඔක්කොටම. ඒකට අනුව ගැළපිලා නැත්නම් මම කියනවා මේ ප්‍රශ්න සංවිධානයේ විසින් කියවලා අදාළ එකන සම්බ වෙලා එයාට කියලා දෙන්න මේ සාකච්ඡා කරන තරම් වටින්නේ මෙන්න මේ තොරතුරු දුන්නොත්. ඉස්සර ප්‍රශ්නෙත් ඒකයි මේකෙත් ඒකයි. මූල කර්මස්ථානේ මොකද්ද? කොහොමද භාවනා කරන්නේ? මොකක්වත් නැතුව අත්තරදි වෙච්ච දේවල්, වැරදිච්ච දේවල්, වැරදිච්ච දේවල්, බය වෙච්ච දේවල් කතා කරන්න හදනවා කියලා කියන්නේ භාවනාව පිළිබඳ නැස්චාර්ත්‍යයක් එළියට එන්නේ. ඒ නිසා Tamange මොන වැඩේ කරනකොටද මේක එන්නේ? මොකද්ද මූල කර්මස්ථානය කියලා කියන්න කැමති නම් මේ ප්‍රශ්නේ වුණත් මම සාකච්ඡා කරනවා. නැත්නම් ඉදිරිපත් වෙන්න කවුරුත් කැමති නැත්නම් ඒ වගේම ඉදිරිපත් කරන්නේ මෙහෙමයි කියන කොලේ කියවන්නත් කැමති නැත්නම් අපි මට පුළුවන් ඒකට අපේ වැඩමුළු සංවිධානයේට කතා කරලා කියන්නේ කරුණාකරලා මේ කෙනාට අනුකම්පා කරලා මේ කමඨාන් සුද්ධ කිරීම සඳහා වார்த்தාව සකස් කරන්න මෙහෙමයි කියලා පොඩ්ඩක් කියලා දෙන්න. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරමින් සිටේදී හුස්ම ඉහළ පහළ යාම ටික දුරකදී හුස්ම කෙටි බවත් හැඟුණා. ආස්වාස ප්‍රාස්වාස වැඩි කැඩි කැඩි වැඩි කැඩි ඇතිවන බවක් දැනුණා. හුස්ම නොදැනී ගිය නිසා නැවත හුස්ම ගැනීමේ අරමුණ මෙනෙහි කළා. එවිට ඉහළට ඉහළට ශරීරය ඇදුනාසේ දැනුණා. පපුව තදවන බව, කකුලේ වේදනාව, කොන්ද රිදීම දැනී හිත විසිරුණා. නැවතත් ආනාපාන සතියට හිත යොමු කළත් ශරීරයේ වේදනාවන් නිසා හිත එකඟ කර ගැනීම අපහසු වුණා. බොහෝ අවස්ථාවල ශරීරයේ වේදනාවන් ඇතිවන බැවින් භාවනාව අපහසු වී ඇත. මේ අවස්ථාවේදී ශරීරයේ පිළිකුල් බව මෙනෙහි වුණා. ඊයේ දින රූපරාමු 90 කියලා වරන් ඇතුලේ දාලා තියෙනවා. මෙතෙක් මෙතෙන් සිට ශරීරයේ පිළිකුල් බව මෙනෙහි කිරීම සුදුසුද යන්න කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාවෙන් එතරම් සිත එක්තෙන් නොවුනත් අරමුණ අත් නොහැර සිටිය හැකි වුණා. එය එසේ වීම ගෙන යාම පය එසවීම ගෙන යාම තැබීම යන අරමුණු වලින් සිත කීප වරක් විසිරුණත් නැවත ඒ අරමුණට එන්න හැකි වුණා. ඔය මේකෙදී මේ කෙනත් ඉදිරිපත් වෙන නම් හොඳයි මගේ මේ ප්‍රශ්නට උත්තර දෙන්න මුල් කොටසේ පරියංක භාවනාවේ මුල් කොටසේ ලියලා තියෙන විදියට ආනපාන සිවුම් වේගන යනකොට තමන්ගේ ආනාපානේ ගොරෝසුර දැනෙන සතිය ආනාපානේ සියුම්මට දැනෙන සතිය කියන මේ දෙකෙන් වඩා හොඳ කොයි සතියද කියලා මම ඕනේ දැනගන්න. ඒ අනුව ඊට ටික ඔක්කොම උත්තර තියෙනවා. මයික් එක කවුරු හරි දෙනවද? මගේ ප්‍රශ්න තියෙන්නේ මේ මුල් කොටසේ ලියලා තියෙනවා මම ආනාපාන සතිය භාවනා කරනකොට ගේටි වෙලා සියුම් වුණා. එතකොට මේ මේ කියන කෙනා දන්නවා එතකොට ගොරෝසු විලාදී පවතින සතිය සියුම් වෙලා පවතින සතිය හොඳටම තුනී වෙච්චාම සතිය මේ තුනෙන් වඩා හොඳ කොයි සතියද කියලා මට දැනගන්න ඕන. තුනී වෙලා යන වෙලාවේ මයික් එකට කතා කරන්න. තුනී වෙලා යන වෙලාවේ ඇති වෙන සතිය තමයි මම කිව්වේ නොදැනී ගියා කියලා. ඔය එතකොට ඒ සතියේද වඩා හොඳ නැත්නම් ආනපන ගොරෝසුට වැටෙන වෙලාවේ තියෙන සතියේද හොඳ වඩා කාර්යක්ෂම කොයිද? තුනී වෙලාවේ. එහෙමනම් ඇයි ආයත් ආනපන කරන්නේ? නැවත අරමුණට එන්න අවශ්‍ය නැද්ද? අවශ්‍ය නම් ආයෙ ගොරෝසු කර ගන්න හදන්නේ. ආයෙ බාල සතිය ගන්න හදනවා. මේ උතාම අමාරුවෙන් සිවුන් සතියකට ගිහිලා තියෙද්දි ඒක හොඳ නම් ඉතින් ආයෙත් ගොරෝසු අනපනට ගිහිල්ලා ආයෙ සතිය ඉල්ලන්නේ ඇයි? එතනින් එහාට ප්‍රශ්න සාකච්ඡා කරලා වැඩ නැහැ. අපි මේක හොඳට හිතේ තියාගන්න. ආනාපානය අල්ලගෙන අපි සතිය පිහිටවන්න ගියාට ඒ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්නේ ආනාපානෙ තුනි වෙනකොට. එහෙම තුනී වුණාට පස්සේ ඇති වෙන බය නිසා හෝ කමඨාන දන්නේ නැතිකම නිසා සුද්ධ වෙලා නැති නිසා හෝ සුතමේ ඥාන නිසා ආයත ආනාපානෙ ගන්න හදනවා කියලා කියන්නේ හොතෝද මඩේ දාන. ඉතින් එතකොට ඇඟේ අමාරුවක් වෙනවා ප්‍රශ්න රාශියක් එනවා. ඒ නිසා අදිෂ්ඨාන කරගෙන යන්න යම් ආකාරයකට ගුරුසුරු තිබුණ ආනාපානය මධ්‍යස්තුලා සියුම් වුණා නම් ඒ සියුම් කරගත්ත තත්වයේදී සතිය බොහෝම කාර්යක්ෂමයි. වැඩි වේලාවක් පවත්වන්න ඕනේ කරන්න බැරි බය නිසා, සැක නිසා අපි ආයෙත් ආනපන ඇදලා දාගන්න. එතනින් එහාට මොනවද කරන්න ඕන කියලා. ඒක කරුවට පස්සේ අහන්න වෙන්නේ නැහැ ප්‍රශ්නය. තුනී කරගෙන එක නම් කරන්න තියෙන්නේ තුනී කරගෙන අනිකයි කරන්න තියෙන්නේ. වෙන අකරන්න ආහනවා කියන්නේම මේ තුනී தત્වේ ඉක්මොල එහා පැත්තට යන්න හදනවා. ගිය ගම ප්‍රශ්නයක්. ඒක අපි ඊයේ සුබෝදාරාම පෙරේදා සුබෝදාරාමෙදිත් කතා කරා. හැම තැනදීම කියනවා ඊ ගාවට යන්න හදනවා කියලා කියන්නේ මේ තියෙන දේ අගේ කරන්නේ නැහැ කියන එක. ඒකමයි කෙලේශයක් වෙන්නේ. නිසා මෙතෙන්දි කරලා තියෙන්නේ මේ තුනී වෙච්ච එක ලොකු දෙයක්. ඒ තුනී වෙච්ච බය මට කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න මිසක් එහා පැත්තෙන් අත දාලා අල්ලන්න යන්න එපා. ඒ වරද්දන් ආය ආනපන ගෙනත් දාගන්න එපා. ආවට කරන්න දෙයක් නැහැ. නමුත් උවමනාවෙන් ගෙනත් දාගන්න එපා. ඒක තමයි අපි ප්‍රපංච කරනවායි කියලා කියන්නේ අනවශ්‍ය ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කරනවා. ඉතින් ඊට පස්සේ කවදාකවත් හිත එකලස් වෙන්නේ සම්පත්‍ති කර තත්වයකට වැටෙන්නේ පිරිච්ච තත්වයකට එන්නේ තැම්පත් වේගෙන එනකොටම අවුල් කරගන්න. අන්නේ අවුල් නොකරගෙන ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන යන්න. එතකොට භාවනා විශ්ින් භාවනා ගෙනියනවා. එහෙම ශරීරයේ කැක්කුම් වගේ දැනෙන්නේ වෙනස් වෙන හින්දාද හිත. නෑ ශරීරය අපිට තියෙන්නේ එහෙම දැනෙනවනම් දැනිච්ච ගමන් අපි අරමුණු පැත්තකට දාලා ශරීරයේ කැක්කුම් දිහා බලනවාද යම් ප්‍රමාණයකට ශරීරයේ කැක්කුම් පිපුරුම් වේදනා තියේදී අර මූල කර්මස්ථානයේ බලන සතියට යා ගන්න පුළුවන්ද කියන මේ සතිය කරදරේ මෙහෙම ඒ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ. කරදර මොකුත් නැතුව ආනාපානේ පවතින සතියේද හොඳ? එහෙම නැත්නම් වේදනා කරදර පිපුරුම් කරදර තියේදී පවතින සතියේ දෙකෙන් කොයි එකද හොඳ කියලා අහුවොත් මොකද උත්තරේ දෙන්නේ? වේදනා කැක්කුම් නැති නෑ ඒ කියන්නේ වාහනේ මොකක්වත් නැත්නම් පාරේ ඩ්‍රයිවිං දාන්න එකද හොඳ නැත්නම් යන්නේන වාහන තියෙද්දි ඩ්‍රයිවිං දාන්න එකද හොඳ? යන්නේන වාහන තියෙද්දි. ඒ දෙකේදිම කමඨාන සුද්ධ වෙන්න ඒ දෙකේදිම කමඨාන සුද්ධ වෙන්නේ ඒකට හොඳ අභ්‍යාස ලැබිලා තියෙන නමුත් වැරදි පැත්තට යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ මානසිකාරය වැරදි. ආයුර්ෂ මානසිකාරයට ගිහිල්ලා තියෙන්නේ. දැන් සූදානම් වෙලා යන්න ඕනේ. තැම්පත් වෙන හරියක් තැම්පත් වෙන්න දෙන්න. ආයේ ඒකට ගොරෝසු ආනපනේ දාන්නත් එපා. වේදනාව එනවා, හිතවිලි එනවා, සද්ද එනවා. ඒ තියෙද්දි මේකේ හප්ප ගන්න නැතුව මට කොච්චර දුරට අර ගත්ත සතිය ගෙනියන්න පුළුවන්ද කිව්වොත් තමයි අපි සතිය කියන එක විවිධාංගීකරණය කරන්නේ. නැත්නම් අපි ඒවත් එක තරහ වෙලා ඉව නැති කරන කටයුතු කරනවා කියලා කියන්නේ ඒක නෙවෙයි විපස්සනා කියන්නේ. එන අභියෝග අපි ඉල්ලලා ගන්නෑ. ඒ තියේදී අපි පෙරලා ගන්න නැතුව, හප්ප ගන්න නැතුව, අනුසුරු කර ගන්න නැතුව කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා බැලුවොත් අපිට දවසින් දවස මේ බාධක වලදී දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩෙන එක දැනගන්න පුළුවන් වෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරන අවස්ථාවේ අතරමැදදී අට්ටික සංඥාව වැඩිම වැරදිද? අට්ටික සංඥාව වැඩිම කළ යුත්තේ කොයි ආකාරයෙන්දයි පහදා දෙන්න. තවද ආහාර ගැනීමේදී සුද්දාෂ්ටක ආහාරය තුලින් දැකීම වැරදිද? මේ උපදේශ ටික කියලා මට කර කියන දේ කියන්න. ඒතකොට නම් මට පුළුවන් ඉතිරුවා කියන්න. මේ මූලික උපදේශ ගන්න මොකක්වත් කරන්න නැතුව මුළු ඔක්කොමලා කැලේක ලන්ද කැදගෙන යන්න ගියාට මං කියනවා මේ වගේ ප්‍රශ්න සංවිධානය විසින් වාරණය කරන්න. නැත්නම් ඒ ආහන එකන තීත්නරක් කරගන්නවා. මේ ප්‍රශ්න නෙවෙයි. අපි උපදේශපන්තිය දීලා තියෙනවා. උපදේශපන්තිය කියලා නම් කරලා නම් පුළුවන්. කොයිදෝ ගෙදරින් ගෙනාපු අට්ටික සංඥාවකුයි මේ සුද්දාෂ්ටකියකු ගෙනාන විස්තරන් වනේ ඔය විකිනෙන්නේ නැහැ ඔය බඩු එකක්වත් විකිනෙන්නේ නැහැ. මේක අවුරුදු 30 ගණක් ඔය බයිලා අහන තැනක් නෙවෙයි. අපි දන්න දේ කියලා තියෙන. ඒකට පුළුවන් නම් කරන්න, කරලා කියන්න. ඒ මිසක්කා ගෙවල් වලින් ගේනෙව්වා. උදාමංගල සුබෝදාරම ගිය වෙලාවේදී කොහෙන්දෝ ඉඳලා ආපු මිනිස්සෙක් මං යනකොට මයික් එක අරගෙන කටියට අභිධර්ම පාඩමක් උගන්වනවා. මම මයික් එක ගන්න කන රත් වෙන්න ගහන්න නැතුව මොකක් බහපන් එළියට කියලා. මේ බොහොම අමාරුවෙන් පිරිසක් පාරක අරගෙන යන්න හදනවා කවුරු හරි ඇවිල්ලා මගේ කඩේ ඇවිල්ලා බඩු බිස්නස් කරන්න හදනවා. පස්සේ මම ලොකු සංහසේ කාඩ් ගිහලා වැඳලා සමාව ගත්ත මම මේව කරපු වැඩේ වැරදි කියලා. නමුත් මේ මහත්තයට කිව්වම අපි පාරක යනකොට අතුරු පාරවල හිවෝ ඔයාගේ බිස්නස් එකක් කරන්න ඔයාගේ කඩේට ගිහිල්ලා එන්න එපා කියලා. ඒ වගේ නෑ මේ මූලික උපදෙස් තේරිලා නැත්තම් ඒක අහන්න. තේරුම් ගන්න මේ මූලික උපදේශ වල අට්ටිකයක් නැත්තම් මූලික උපදේශ වල සුද්දාෂ්ටකයක් නැත්තම් ඇයි මේ අහ කියන දේවල් ඇයි නිසන් වැටෙන්නේ අපි මූලික උපදේශ පන්ති ගෙදරලවත් ඇහෙන දකස් කළා තියෙනවා මෙහා පමත් ඇහෙන දකස් කළා තියෙන ඔක්කොම තියේදී පිටපාරක යනවා. ඒ කියන්නේ කොච්චරක් අර දීලා තියෙන මූලික උපදේශ වලට නොසලකීම අනදර කිරීම කරනවද කියලා කියනවනම් ඒක කරලා මේ Nissan වලට කොනහන් නැති වෙන්න නම් මම හිතනවා සංවිධානයේ මේ ප්‍රශ්න කියවන්නේ. කියවලා Tamange කමඨාන සුද්ධ වෙන જાති ප්‍රශ්න තියෙනවා මට ඉදිරිපත් කරන්න අනිතව ඒ කෙනාට කතා කරලා කියන්න. මේ ප්‍රශ්නේ කමඨාන සුද්ධ කමඨාන සුද්ධ කරනකොට වාර්තාව ලියන්නේ මෙහෙමයි. එහෙම නැතිව මේකට දැම්මොත් වෙන්නේ මොකද්ද? කොහොමවත් පළවෙනි දවසේදී ඕක වෙනවා. මම මේ 113 ක රිට්‍රීට් එකට මේ කරන්නේ. ඒ නිසා මට ඒතර අමුතු නැහැ. කොහොමඩක්වත් මේ කෙනා සමහරකට කැමති නැති වෙන්න පුළුවන්. නමුත් අපිට වැඩමුළුව ගෙනියන්න පුළුවන් හරි පාරේ. ඒකට මම ඉල්ලනවා මම වැඩමුළු සංවිධානයේ ප්‍රධාන නායිකාව ඩිලාන උනාට කියලා ඔක්කොටම දැනුම් දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මෙන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා. අද පටන් ඒක කරන්න කියලා. අපි ගිය රිට්‍රීට් එකෙත් ඒක කරා. මට ඉදිරිපත් කරන්න ඉතලා හැම ප්‍රශ්නයක්ම කියවන්න සංවිධානයේ අරගෙන බලන්න අර මූලික කමඨහන් උපදේශ මූලික සමඨහන් වාර්තා සකස් කිරීමේ පත්‍රිකාවට අනුයුක්ත ප්‍රශ්න විතරක් ඉදිරිපත් කරන්න අනිත් ඒවාට ඒගොල්ලෝ ප්‍රශ්න කරපේකන ළඟට ගිහිල්ලා කියලා දෙන්න මේ පිරිසකේ කාලේ නාස්ති කරන්න එපා අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා එතකොට වෙන්නේ මොකද්ද මේ හරිපාර යන එකනට ඒ අදාළ දේ කරගෙන යන්න හම්බෙන්නේ මේ කවුදෝ අට්ටික සංඥාවක් ගෙනත් දාන්න හදනවා මේකට. එහෙම නැත්නම් කොහේවත් නැති සුද්දාෂ්ටකයක් ගෙනත් දාන්න හදනවා. එනිසා මම මේ කියන්නේ කාරී ලේසි කාරුණිකයි ඒ සංවිධාන පක්ෂයේ පොඩ්ඩක් ප්‍රශ්න කියවලා යත්තන්න වෙනම උත්තර දෙන්න මම ඒ නිසා මේ ප්‍රශ්න ගන්නෑ සාකච්ඡාවට ප්‍රධාන වශයෙන්. මේ ළඟ ප්‍රශ්න කවුරු ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාවේදී මගේ සිත හුස්ම කෙරෙහි රඳන්නේ නැත. හිත වෙනත් දේවල් කෙරෙහි දුවයි. සක්මන් භාවනාව හොඳින් කළහක. පර්යංක භාවනාවට වඩා පර්යංක භාවනාව වඩා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තිබේද? මා එක්වරට හුස්ම කෙරෙහි හිත යෙදවීමට උත්සාහ කිරීම වැරදිදැයි පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය අවසාන වාක්‍යය තමයි ඒකට තියෙන උත්තරේ. වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නවනම් භාවනා හරි කියලා හිතන්න. ආනපනෙ පෙනුන නැහැ ප්‍රශ්නයක් නැහැ. ආනපනෙ පේනවනම් ඒක අතිරේක ලකුණක්. හොඳට පట్టල වාඩි වෙලා සමමිතිකව සැහැල්ලුව වාඩි වෙලා ඒ සැහැල්ලු බවට හිත තියාන පැයක් ඉන්න පුළුවන් නම් ඔක්කොම භාවනාවට වැඩිය උතුම් ඒක. ඒක බැරි කට්ටිය තමයි ආනාපානෙ පිහිට ඉල්ලන්නේ කෙලින් නැගිටින්න බැරි බබා දඬු වැටක පිහිට ඉල්ලනවා වගේ. ඒ නිසා ආනාපානෙ හම්බුනේ නැත්තම් කිසි බය වෙන දෙයක් නැහැ. තමන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනනවාද? ඒක ආනාපානෙ ඉස්සලා තියෙන්නේ. ඒ දන්නවනම් භාවනා ලකුණු සේරම ලැබෙනවා. ඒ නිසා මේ කෙනාට මම අහන්න කැමතියි තමන්ට පරියන්කයට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එකේ විනාඩි තප්පර නැත්නම් චිත්තක්ෂණ කීයක් හිත පවත්වන්න පුළුවන්ද කියලා. කැමැතිද සභාවට කට උත්තරයක් දෙන්න? එහෙම නැත්නම් ඒ මූලික උපදේශ පන්තියේ කියලා තියෙන විදිහට වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව බලන්න. එතකොට පෙනුනොත් පමණක් ආනපානෙ ගන්න. නැහැ කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සෙත් කියලා තියෙනවා ඒ වාඩි වෙලා කරන භාවනාවේ විස්තර අන්තිම වාක්‍ය දෙකෙත් කියනවා. වාඩි වුණාට පස්සේ ආනාපාන නොබෙනී කය දැනුම ඉඳගෙන ඉන්න බව දැනුම ඉරියව්ව දැනුම තියෙනවා. ඒ හොඳට ඕම ඇති. ඒ දිගේ කරගෙන යන්න කියලා. ඒක මේ මේ ප්‍රශ්නේ අපේ කරනටත් ඒ අහලා නැතුව නමුත් සැක තියෙන ඔක්කොටම තුනිය මම මේ කියන්නේ. ඒක නිසා ආනාපානෙ පෙන්වන නොපෙන්වන කෙනෙක් කරදරයක් කරගන්න එපා. ඉන්න ඉරියව්වට හිත තබා ගැනීම සතිය පිටියුන හොඳටම ප්‍රමාණවත් කියලා ඉදිරියට යන්න කියන එක තමයි උපදේශය. ස්වාමීන් එකටම ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි එක ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මාස්ථාන ලෙස උදරයේ පිම්බීම හැකිලිම බලමින් පිටවෙන පිම්බෙන අවස්ථාවේදී පිම්බීම ලෙසත් හැකිලෙන අවස්ථාවේදී හැකිලීම ලෙසත් වටහා ගනිමි. පිම්බීම පිම්බීම් හැකිලීම් 10ක් 15ක් බලන විට උදරයෙන් හිත පිටට ගොස් ශරීරයේ උඩ කොටස ඉහළ පහළ යන ලෙස දැනේ. එම අවස්ථාවෙන් පිම්බීම හා හැකිලීම ලෙස මෙනෙහි කරමි. ඒද නොදනී ගොස් නිල් පාට එළියක් දිස් වී සිත උමම් මාර්ගයක් දිගේ ඉදිරියට යන්නක් මෙන් දැනෙන අතර එම අවස්ථාවට පත්වන විට බොහෝ තද නිදිමතක් දැනේ. නිදිමත නිසා සිත වික්ෂිප්ත වී පර්යංකයෙන් නැගිටීමට සක්මන් භාවනාව කිරීමට සිත් වේ. එම අවස්ථාවේදී දැනෙන නිදිමත ස්වභාවික දෙයක්ද යන්න පැහැදිලි කරන දෙස කරුණික විල්ලා සිටිමි. දෙවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාව ඒක ගැන ඉවර ඒක අපි කතා කරලා ගියොත් තමන්ට තේරෙනවා නම් ඒ නිදිමත දක්වා මේ හැදීගෙන යන ජවනිකා නැත්තම් මේ රූප රාමුදිගේ බලාන යනකොට දිගටම වගේ සතිය පිහිටුල තියෙනවා කියන විශ්වාසය ආවොත් කියන්න පුළුවන් මේ නිදිමත එන්නේ හිතේ තියෙන ප්‍රධාන වශයෙන් රාගයයි ద్వේෂයයි සංසිඳනකොට. ඉතින් එතකොට අපි නැගිටලා ඉන්න හැම වෙලාවෙම අපි නැගිටලා ඉන්නේ එක්ක රාගය නිසා එක්ක ද්වේෂය නිසා. යම් වෙලාවක මේ රාග ද්වේෂ දෙක නැත්තම් නැත්තම් ආසාවක් ඉෂ්ට කරගන්න නැත්තම් තරහකට තමයි අපි මේ අවදින් ඉන්නේ. ඒ දෙක නැති වෙච්ච ගමන් මේ කය නින්දට වැටෙනවා. ඒසාර මුල් ටිකේ සතිය දිගේ ගියා නම් නින්ද කියලා කියන්නේ රාග ද්වේෂ මොහ නැති වෙච්ච රාග ද්වේෂ නැති වෙච්ච නිසා මොහේ ඔලුව උසන වෙලාව. ඒ නිසා මේක භාවනා එහෙමනම් ස්වභාවික දෙයක්. හැබැයි ස්වභාවික දෙයක් වෙන්නේ එතෙන්ට යනකම් පාරදී දිගට සතිය අකණ්ඩව තිබුණා. ඒකේ විස්තර තමයි පැහැදිලි නම් ප්‍රධාන රාග ద్వේෂ නැතිවීම නිසා ආපු නින්දක්. නින්ද කියන්නේත් නෑ. ඒකට ඒකට කියන්නේ හිත ලීන වෙනවයි කියලා. හිත සැඟවි ගන්න හදනවා. ඉතින් ඒකට ලෑස්තිලා යන්න ඕනේ අදිෂ්ඨානයේ යුක්තව සතුටින් දැන්. මේ භාවනා හරිය නිසා වෙච්ච එකක්. මේ නිසා ඉරියව කඩන්නත් එපා. නින්දට වැටෙන්න යන්නෙත් නැතුව මෙතන මේ හිතේ රාග ద్వේෂ නැති බව සමාදම් වෙන්න පුළුවන් නම් දැනගන්න පුළුවන් නම් එතකොට තමන්න පුළුවන් ලැබිච්ච බුද්ධිය ලැබිච්ච ආනිසංස බුද්ධි විඳි. ඒක එතකොට ඉරියව කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ මේක හරියට වටහාගෙන පුළුවන් තරම් ඒ තුනී වෙලා ගිය ආනපාන නැත්නම් මෙතනදිත් අර ඉස්සලා ප්‍රශ්න දීපු උත්තරේ ගන්න පුළුවන් මම ඉඳගෙන ඉන්නවා කියන එක දැනනවාද කියලා බලන්න. සමහරට හුස්ම දැනෙන්නේ නැහැ කියන එක යෝගාවචරය ප්‍රශ්නයක් කරගන්න ඉඩ තියෙනවා. නමුත් එතකොට මම මේ ඉඳගෙන මම හිටගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි නිදාගන්න නෙවෙයි කියන එක දන්නවනම් එහිම හිත පවත්තලා එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න බව දැනගැනීමේ මෙනෙහි කිරීම හරි කරලා නිින්දට යන්න දෙන්නේ නැතුව මේ අවස්ථාව හුරු කරගන්න ඕනේ වශී කරගන්න ඕනේ ඒකට මේ යාළු වෙනවා ඒ தත්ත්වයට හාද වෙන්න ඕනේ නමුත් ඒක ඔක්කොම මම මේ කියන විස්තරේ හරියන්නේ එතෙන්ට එනකන් ආමග විසිතුරු තොරතුරු දියුණු වෙච්ච හැටි සතියෙන් තියෙනවනම් මේක ස්වභාවික දෙයක් කියලා කියන්නේ. සක්මන් භාවනාවේදී পায় ඔසවන විට ඔසවන බවත්, තබන විට තබන බවත් දැනගතිමි. එසේ ආරම්භ කළද විනාඩි 10ක් 15ක් පමණ পাය එසවීම, ගෙන යාම සහ තැබීම මෙනෙහි මෙනෙහි කරමින් පය ඔසවන, ගෙන යන හා තබන අවස්ථාවේදී හඳුනා ගන්නා ගැටීම් හා දිගහැරීම් පිළිබඳවද මෙනෙහි කළ යුතුයද? භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. වහන්සේට දීර්ඝායුෂ පතමි. වැටෙන දේවල් කිසි දෙයක් මෙනෙහි කරන්න ඕනේ නැහැ. සම්මුතිය විතරයි මෙනෙහි කරන්නේ. අපි වම තියනට වම කියලා මෙනෙහි කරනවා. දකුණ කියනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ඒකට වම තියනට වැටෙන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති ඒවා පරමාර්ථ ධර්ම ඒව මෙනෙහි කරලා ඉවර කරන්න බෑ. ඒ නිසා අපි සම්මුතිය විතරයි මෙනෙහි කරන්නේ. සම්මුතිය මෙනෙහි කරන ගිහිල්ලා යම් වෙලාවකට මෙනෙහි කරන හිතයි අරමුණයි හොඳට යාළු වෙලා එක සමගව ගමන් කරනවා නම් සමගිව ගමන් කරනවා නම් මෙනෙහි කිරුව නැතුනට ප්‍රශ්නයක් නැහැ. කෙසේ නමුත් මුල සිට අග දක්වාම ඒ Tamanට වැටහෙන දේවල් මෙනෙහි කරන්න යන්නේ. එතකොට වෙන්නේ අර වැටහෙන දේවල් බාධා වෙනවා. මෙනෙහි කරන්නේ අරමුණට හිත තබා ගැනීම සඳහා සම්මුතිය විතරයි මේ ආස්වාස ප්‍රස්වාස පිම්බෙනවා හැකිලෙනවා. වම දකුණ නැත්නම් ඔසෝන තබන ඔසෝන යවන තබන කෙනෙක් විතරයි. ඒ නිසා මේ උපදේශ වලට අහුම්කම් දුන්නා නම් මේක විසඳෙන්න ඉඩ තියෙනවා. නමුත් ඇහුවයි කියලා එච්චර බරපතල ප්‍රශ්නයක් නැහැ. ඍජු උත්තරයක් තියෙන්නේ. වැටහෙන දේවල් මෙනෙහි කරන්න එපා. සම්මුති දේවල් විතරයි මෙනෙහි කරන්න. ස්වාමීන් වහන්සේ ලිඛිත දහම් ගැටළු වශයෙන් එපමණයි දෙන්නේ. අපි විනාඩි 40ක් විතර 35ක් විතර කාලය අරගෙන තියෙනවා. අපිට තව ඉතුරුලා තියෙන විනාඩි 20කට වැඩි කාලයක්. ඉතින් කාට හරි ඒ කල්තබන ලද ප්‍රශ්න මත හෝ දෙන ලද උත්තර මත හෝ එහෙම නැත්නම් අලුතෙන් ප්‍රශ්න අහන්න අවශ්‍යතාවය තියෙනවනම් වෙලා ඉතුරුලා තියෙනවා. ඒ සඳහා කාලය ගන්නයි කියලා මතක් කරන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ සංවිධායකතුමිය හැටියට මම ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙම් මෙතෙන්ට පැමිණියේ ඊයේ අර වැඩසටහන පැවැත්වෙනකොට ටිකක් කලබල ගතියක් තිබ්බ නිසා මේ මේ වැඩසටහනට හුඟක් අලුතින් එකතු වෙච්ච අය ඉන්න නිසා නැවත වතාවක් අර ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක අපිට බලා ගන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි. පුළුවන් ඒක පැහැදිලිව අපිට තුන්වෙනි දවසේ තුර මම කොහොමදත් කියනවා කරන්නයි කියලා. මොකද කාටවත් එක මතක් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම ඊයේ වෙච්ච වැඩේ විනාඩි 45ක් ඇදිලා ගියා. අපි හිතුවේ හතරමාර ඉඳලා පහ වෙනකන් ඒ අලුත් ආපු ළමයි සඳහා කියලා දීලා පහෙන් පස්සේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක යන්නේ ඔෆිස් එකට පණිවිඩය ගිහිලා තිබිලත් නැහැ ඒක මගේ වැරද්දක්. ඒගොල්ලෝ හිතලා තියෙන්නේ පහට ළමයි ගෙන්නන්න ඕනේ. පහේ ඉඳලා ඉදිරියට යන්න ඕනේ කියලා. එතකොට අන්තිම පහටත් ළමයි වගේක් ඇවිල්ලා තිනවා. කොහොම 70 බලාපොරොත්තු වෙන 180ක් ළමයි ඇවිල්ලා. ලොකු සතුටක් මට තිබුණා කොහොම හරි හඳුන්වා දීමේදී. එතකොට මේ සුබෝධාරාම වැඩපිළිවෙලේ අයගෙන් තමයි මේ කාලයේ අපිට උදුර ගන්න සිද්ධ වුණේ. ඒක නිසා ඒක පිළියම් කරන්න පුළුවන්. හවස 9න් පස්සේ වගේ වෙලාව අරගෙන ඒක මම දැන් සුජිත් එක්ක කරලා දෙන්න පුළුවන්. ඒ චිත්‍රපටිය නැති වුණත් කමන්නේ මූලික බණපටිය අහලා ඒ වගේම වෙලා අරගන්න කමටහන් වார்த்தාව සකස් කිරීමේ කොහොමද කරන්න කියලා පිළිසෙට කියලා දෙන්න. කියලා දීලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉස්සලා කියවන්න ප්‍රශ්න ටික. කියවලා ඒ කාට හරි තේරෙන්නේ නැත්නම් තේරෙන අය ගොඩාක් ඉන්න තියෙනවා. ඒක නෙමෙයි මම කියන්නේ. ඒගොල්ලන්ට විවේකීව කියලා දෙන්න මෙන්න මෙහෙමයි උසාවියට ඩියුමක් දාන්න. උසාවියට ලියුම් දාන්න බෑ හිතන හිතන විදියට. ඒක නීතිඥ මාර්ගයෙන් දාන්න ඕන. නැත්තම් නඩුවට අල්ල විසිකොලනවා. ඒ වගේ තමයි මේකෙත් මේ කරන වැඩේදී පළවෙනි දවස් දෙකේ ඇත්තටම අපි අනුකම්පා කරන්න ඕනේ මොකද උඟ දෙනේ දන්නේ නැහැ මේකේ ආධුනිකයට ටිකක් බර වැඩි එතකොට. ඊට පස්සේ අපි ක්‍රමේ එයත් මේ කියලා දෙන්න ඕනේ. ඒක තරහ හිත කරන්නේ නැතුව හිත රිද්දන්නේ නැතුව හිමීට කියලා දෙන එකයි කරන්න තියෙන්නේ. තුන හතර පස්සෙත් වරද්දන කට්ටිය ඉන්නවා. ඒගොල්ල ගැන එච්චරම කරදර වෙන්න එපා. හිත කරදර ගන්න එපා. ඒව හදන්න බැරි જાති. පළවෙනි දෙවෙනි දවසේ කියලා දෙනකොට තේරුම් ගත්තා නම් වැඩි පිරිසකට ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි ගිය පාර තිබුණු රිට්‍රීට් එකත් කරා. ඊට ඉස්සෙල්ලා මෙල්බර්න් වල කරනකොටත් පැහැදිලිවම මුද්ද ලොකු වෙනසක් අපි දැක්කා. සභාවේ භාවනා මට්ටම ඒ අනවශ්‍ය ප්‍රශ්න අයින් කිරීමෙන්ම තෑහෙන තැනකට ගන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා නම් ඒ මේ ගිය ජනවාරි මාසේ 20 ඉඳලා 20 නෙවෙයි මම හිතන්නේ 18 ඉඳලා විතර තිබුණේ මේ වැඩපිළිවෙල බලන්න ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල හරිම ලස්සනට කියෝන එකන කල්ැතුම මේ ප්‍රශ්න පැත්තකට දාලා අදාළ ටික විතරයි ඉදිරිපත් කරේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා දුන්නා මේ ප්‍රශ්නයක් අහන්නේ මෙහෙමයි. අත්දැකීම් නැතුව නිකන් අනම්මනගේ වහලා වැඩක් නැහැ කියලා. ඊට පස්සේ මම ඒක දැම්මා ඩිලානෝනට. එයා කියලා තන අපි ඔක්කොම වැඩමුළු සංවිධායක ඇත්තට දැනුම් කියලා. ඒත් පළවෙනි දෙවෙනි දවසේ ওই ටිකක් කලබල වුණාට ගණන් ගන්න එපා. අනුකම්පා කරලා තුන්වෙනි හතරවෙනි දවසේ නෝට අපි බලමු ට්‍රක් එකට දාගන්න පුළුවන් මේ කියලා. මොකද එමන විශේෂයෙන් අහන ප්‍රශ්නයක් නැත්නම් අපි මේක පරියංක භාවනා සක්ම භාවනා සඳහා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපිට තියෙන විනාඩි 20ක් විතර සක්මන වැඩි වේලාවක් හම්බෙලා තියෙනවා. පැයකුත් විනාඩි 20ක් වෙන ඔක්කොම පූර්ණ කාලේ අපි තුනට එකතු වෙනවා. පරියංක භාවනාවක් සඳහා. ඒ නිසා මේ මතක් කිරීමත් එක්කම අපේ පළවෙනි 113 වෙනි වැඩපිළිවෙලේ පළවෙනි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලේ නිමා මෙතනින් සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි